උපාදාන පච්චයා බවෝ තත්ථ කතමෝ උපාදාන පච්චයා බවෝ බවෝ දුවිදේන අත්ති කම්ම බවෝ අත්ති uppatti බවෝ තත්ථ කතමෝ කම්ම බවෝ පුඤ්ඤාභි සංඛාරෝ අපුඤ්ඤාභි සංඛාරෝ ආනිඤ්ජාභි සංඛාරෝ අයං උච්චති කම්ම බවෝ සබ්බම්පි භවගාමි කම්මං කම්ම භවෝ තත්ත කතමෝ uppatti භවෝ කාම භවෝ රූප භවෝ අරූප භවෝ සංඥා භවෝ අසඤ්ඤ භවෝ නේව සංඥා නාසඤ්ඤා භවෝ ඒක වෝකාර භවෝ චතු වෝකාර භවෝ පංච වෝකාර භවෝ අයං උච්චති uppatti භවෝ අයං උච්චති උපාදාන පච්චයා භවෝ මෙහි තේරුම මෙසේය උපාදාන හේතුවෙන් හටගන්නා භවය කවරේද භවය දෙපරිද්දකින් දත යුතුය කර්ම භවයක්ද ඇත උප්පත්ති භවයක්ද ඇත එහි කර්ම භවය කවරේද පුඤ්ඤාභි සංස්කාරය අපුඤ්ඤාභි සංස්කාරය ආනෙන්ජාබි සංස්කාරය යන මෙය කර්ම භවයයි කියනු ලැබේ. සකල භවගාමි කර්මය කර්ම භවයය. එහි උප්පත්ති භවය කවරේද? කාම භවය, රූප භවය, අරූප භවය, සංඥා භවය, අසඤ්ඤ භවය. නේව සංඥා නාසඤ්ඤා භවය, ඒක වෝකාර භවය චතුවෝහාකාර භවය, පංචවෝකාර භවය යන මේ uppatti භවයයි කියනු ලැබේ. මේ උපාදාන හේතුවෙන් හටගන්නා භවය යයි කියනු ලැබේ. කියන ලදුවේ උපාදාන ප්‍රත්‍යයෙන් වන්නා වූ භවය විභංග පාළියේහි දැක්වුණු ආකාරයයි. ඒ භවය කොටින් සලකා ගත යුත්තේ මෙසේය. සත්ව సంతානෙහි උපාදානයන් නැති වී ඒවා ලියලන්නට වැඩෙන්නට වූ කල්හි ඒවා නිසා තවත් දෙයක් ඇතිවීමක් වැඩිවීමක් වන්නේය. උපාදානයන් නිසා ඇතිවන ඒ දෙය භව නම් වෙයි. එනම් ප්‍රාණඝාත ආදී වශයෙන් දස ප්‍රභේද වූ අකුසලයේය දානාදී වශයෙන් දස ප්‍රභේද වූ කුසලයය කුසල අකුසලයන් නිසා మతు ඒ ඒ භූමිවල හටගන්නා ස්කන්ධයෝය යන මෝහුය එයින් දස ප්‍රභේද වූ අකුසලය දස ප්‍රභේද වූ ලෞකික කුසලයේයි කියනු ලබන පින්පව් දෙකට කර්ම භවයේයි කියනු ලැබේ ඒ කර්මයන් කළ නිසා ඇතිවන්නා වූ සත්ව సంతානයන්ට අයත් වූ ස්කන්ධයන්ට uppatti භවයයි කියනු ලැබේ. uppatti භවය කර්ම භවය රූප භවය අරූප භවයයි තෙවැදෑරුම්ය සංඥා භව අසඤ්ඤා භව අසඤ්ඤ භව නේව සංඥා නාසඤ්ඤා භවයයි තවත් ආකාරයකින් තෙවැදෑරුම් වෙයි ඒකවෝකාර භවය, චතුවෝකාර භවය, පංචවෝකාර භවය යයි තවත් ආකාරයකින් තෙවදෑරුම් වෙයි. මේ තුන් ආකාරයෙන් බෙදී යන භව සියල්ල එක්කොටගත් විට භව 9කි. අපාය 4 මිනිස් ලොව දෙව්ලොව 6 යන 11 භූමියෙහි උපදින සත්වයන්ගේ උපදින ස්කන්ධයෝ කාම භව නම් වෙති. සොලස් රූප භූමියෙහි උපදිනා සත්වයන්ගේ උපාදානස්කන්ධයෝ රූප භව නම් වෙති. අරූපතල හතරෙහි හැසිරෙන සත්වයන්ගේ උපාදින්න ස්කන්ධයෝ අරූප භව නම් වෙති. කාම භූමි 11ය අසඤ්ඤ භූමිය හැර ඉතිරි රූපාවචර භූමි 15ය යට අරූප භූමි තුනේ යන මේ භූමීන්හි උපදිනා සත්වයන්ගේ උපාදාන ස්කන්ධයෝ සංඥා භව නම් වෙති. අසඤ්ඤ භූමියේ උපදින්න උන්ගේ උපාදින්න ස්කන්ධයෝ අසඤ්ඤ භව නම් වෙති. භවග්‍රේයයි කියනු ලබන අන්තිම අරූප භූමියේහි උපදින්න උන්ගේ උපාදින්න ස්කන්ධයෝ නේව සංඥා නාසඤ්ඤා භව නම් වෙති. වෝකාර යනු ස්කන්ධයන්ටම නමකි. අසඤ්ඤ භූමියේහි ඇත්තේ රූප ස්කන්ධ පමණකි. එබැවින් එහි සත්වයන්ගේ උපාදින්න ස්කන්ධයෝ ඒක වෝකාර භව නම් වෙති. අරූප භූමීන්හි ඇත්තේ නාම ස්කන්ධ හතර පමණකි. එබැවින් ඒවායේ සත්වයන්ගේ උපාදින්න ස්කන්ධයෝ චතුවෝකාර බව නම් වෙති. පංචස්කන්ධය ඇති ඉතිරි භූමීන්හි සත්වයන්ගේ උපාදාන ස්කන්ධයෝ පංචවෝකාර බව නම් වෙති. සත්ව సంతාණයට අයත් ස්කන්ධයන් අතරින් කර්මයෙන් හටගන්නා කොටසක් හා අන්‍ය හේතුන්ගෙන් හටගන්නා කොටසක්ද ඇත්තේය. උපාදාන ස්කන්ධයයි කියන ලදුවේ කර්මයෙන් හටගන්නා ස්කන්ධයන්ටය. උපාදාන පච්චයා භවෝ යන මෙහි ගනු ලබනුයේ කර්මයෙන් හටගන්නා ස්කන්ධයෝය. උපාදානයන් නිසා භවය ඇතිවන හැටි මතු දක්වන පරිදි දත යුතුය. කර්ම භව, uppatti භව දෙකින් කර්ම භවය අකුසල කර්ම භවය කුසල කර්ම භවයේයි දෙවදෑරුම් වෙයි. තෘෂ්ණාව රූප තෘෂ්ණා ආදී වශයෙන් සවදෑරුම් වන්නාseම කාම උපාදානයේද රූප කාම උපාදාන ආදී වශයෙන් සවදෑරුම් වන බවද සැලකිය යුතුය. මස් රසයට ලොල් වූ තැනැත්තාට නිතරම එය අනුභව කරන්නට සිත් වෙයි. ඔහු ඒ නිසා ඌරු කුකුළු ගව ආදී සතුන් මරන්නටත් මරවන්නටත් පටන් ගනී. මස් රසයට ආශාව කාම උපාදානයයි. ඔහුගේ සතුන් මැරීම මැරවීම ඒ කාම උපාදානයේ මෙහීමෙන් සිදුවන්නකි. ඇතැම්හු තමන්ගේ ගොවිතැන් පාලු කරන සතුන්ද තවත් තමන් ඇලුම් කරන වස්තුන් නසන සතුන්ද මරා දමති. සමහරු තමන් ඇලුම් කරන වස්තුන් ලබාගනු පිණිස මුදල් සැපීම සඳහා සතුන් මරති. සමහරු අමුදරුවන් රකිනු සඳහා සතුන් මරති. ඒ ප්‍රාණඝාත කර්ම සියල්ලම සිදුවන්නේ කාම උපාදානය නිසාය. ඇතැම් මිත්‍යා දෘෂ්ටිකයෝ දෙවියන් සතුටු කොට දෙව්ලොව යන බලාපොරොත්තුවෙන් දෙවියන් පිදීම සඳහා සතුන් මරති. ඇතැම්හු දෙවියන් සතුටු කරවනු පිණිස දන් දීම සඳහා සතුන් මරති. ඇතැම්හු සත්වයෝ මිනිසයාගේ ප්‍රයෝජනය පිණිස දෙවියන් විසින් මවන ලද්දෝ යයි සලකාගෙන සතුන් මරති. ඇතැම්හු මහා යාග පවත්වනු පිණිස බොහෝ සතුන් මරති මරවති මේ ditthi upadanaya නිසා ප්‍රාණඝාත කර්මය සිදුවන හැටිය ඇතැම්හු ආත්මය කල්පවත්ම සඳහා නිරෝග කරනු සඳහා බලවත් කරනු සඳහා සතුන්ගේ බිත්‍ර කති කුකුළු වටු ආදී සතුන් මරා කති මරවා ගනිති. ආත්මය ආරක්ෂා කරනු පිණිස උකුණන්, මකුණන්, මැස්සන්, මදුරුවන් මරති. බල්ලන්, සර්පයන් මරති. තවත් සතුන්ද මරති. අමුදොරවුන්ගේ ආත්මාරක්ෂාව සඳහාද එසේ කරති. ඒ අත්වාද උපාදානය නිසා ප්‍රාණඝාත කර්මය සිදුවන ආකාරයයි. මෙසේ උපාදානයන්ගේ මෙහෙයීමෙන් සත්වයා විසින් ප්‍රාණඝාත කර්මය කරනු ලැබේ. අතත්තා දාන ආදී අකුසලයන් උපාදානයන් නිසා කරන හැටිද කියන ලද්දට අනුව කල්පනා කරගත යුතුය. ග්‍රන්ථය මහත්වන බැවින් මෙහි නොදක්වනු ලැබේ. අකුසල කර්ම 10 අතුරෙන් කාම මිත්‍යාචාරය හා අවිද්‍යාව, කාම උපාදානය නිසාම සිදුවන බවද මිත්‍යා දෘෂ්ටි කර්මය ඉතිරි උපාදාන තුන නිසා සිදුවන බවද මෙහිලා විශේෂයෙන් සැලකිය යුතුය. දන් දීමෙන් මිනිස් ලොව පොහොසත් පවුල්වල සිටු පවුල්වල රජ පවුල්වල ඉපිද ප්‍රණීත ආහාර පාන වස්ත්‍ර යාන වාහන වාසස්ථාන ආදිය ලැබිය හැකි බව හා දෙව්ලොව ඉපිද එයටත් වඩා ප්‍රනීත කාම සම්පත් ලැබිය හැකි බවද අසන කලෙහි බෙරහඬ හැසෙනසේ බෙරහඬ ඇසෙන කලෙහි පිස්සු ඇවිස්සෙන්නාක් මෙන් කාම උපාදානය ඇති තැනැත්තා කෙරෙහි ඒ කාම උපාදානය නැග නැග එන්නට පටන් ගනී ගින්නකට තෙල් ඉසින කලෙහි එය බුරබුරා නැගෙන්නාක් මෙන් කාමෝපාදාන ගින්න බුරබුරා නගින්නට පටන් ගනී. එයින් මෙහෙයන ලද තැනැත්තා මිනිස් ලොව හා දෙව්ලොව කාමයන් ලබනු පිණිස ආහාර පාන වස්ත්‍ර ආදිය දන් දෙයි. මල් පූජා, පහන් පූජා ආදිය කරයි. වතු කුඹුරු ආදිය පුදයි. විහාර දාගැබ් සංඝාවාස පාසල් අම්බලම් ලිං පොකුණු ආදිය කරවයි. සිල් රැකි කලෙහි ඒ පිනෙන් ඒවා ලැබිය හැකි බව ඇසූ කලෙහි කාමෝපාදානය නැගී එයින් මෙහෙයන ලදුව පන්සිල් අටසිල් දසසිල් ආදී සිල් රකි සමහර විට පැවිදිවද සිල් රකී. භාවනාමය කුසලයෙන් ඒවා ලැබිය හැකි බව ඇසූ කලෙහි භාවනාවෙහි යෙදෙයි. මේ කාමෝපාදානය නිසා දාන සීල භාවනාමය කුසලයන් ඇතිවන ආකාරයයි. දානාදී පින්කම් වලින් දෙවියන් සතුටු කරවීමෙන් කියන ලද සම්පත් ලැබිය හැකි යන දිට්ඨිය ඇත්තෝ කාම උපාදාන, දිට්ඨි උපාදාන දෙකින්ම මෙහෙවන ලදුව දන් දීම්, සිල් රැකීම්, භාවනාවෙහි යෙදීම් කරති. ඒ කාම උපාදාන, දිට්ඨි උපාදාන දෙක නිසා දාන සීල භාවනා සංඛ්‍යාත කුසල කර්ම භවය ඇතිවන ආකාරයයි. දන් දීම් ආදී පින්වලින් දිව්‍ය ලෝක මනුෂ්‍ය ලෝක දෙකෙහි දීර්ඝායු ඇති වර්ණ සම්පත්තිය ඇති නිරෝග භව ඇති තේජස් ඇති අධිපති භව ඇති මනා නුවණ ඇති සිහිය ඇති ධෛර්යය ඇති උසස් ආත්මයන් ලැබිය හැකි බව ඇසූ කලෙහි අත්වාද උපාදාන ගින්න නගින්නට පටන් ගනී. එයින් මෙහෙයන ලද තනත්තා උසස් ආත්මයන් ලබනු සඳහා දන් දීම කරයි. සිල් රැකීම කරයි. භාවනා කරයි. රූප අරූප බ්‍රහ්මයන්ගේ ආත්මභාව සම්පත්තිය ඇසූ කලෙහි එයට පැමිණීම සඳහා ගිහි ගිය හැර පැවිදිව සිල් රකී. ධාන වඩයි. මේ අත්වාද උපාදානය නිසා දාන සීල භාවනා සංඛ්‍යාත කුසල කර්ම භවය ඇතිවන ආකාරයයි මෙහි දක්වන ලදුවේ ඒ ඒ උපාදානයන් නිසා ඒ ඒ කුසල කුසල කර්මයන් බොහෝ සෙයින් ඇතිවන ආකාරයයි. පෘතජන පුද්ගලයා පිස්සෙකු වැනිය. ඔහු කවර උපාදානයක් නිසා වුවද පින්පව් වලින් කවරක් වුවද නොකරන්නේ නොවේයි. එබැවින් උපාදාන හතරම නිසා කුසල් වූද අකුසල් වූද සෑම කර්මයක්ම සිදුවිය හැකි බව සාමාන්‍යයෙන් කිය යුතුය. කුඹුරක් හටගන්නා වී වලින් එක් කොටසක් බොල් වෙයි. කොටසක් මතුගොයම ඇති කිරීමේ ශක්තිය වූ බීජ ශක්තිය ඇත්තා වූ යටපත් වී වෙයි. එමෙන් උපාදානයක් නිසා සත්වයන් විසින් කරන කර්මයන්ගෙන් එක් කොටසක් මතු උප්පත්තියක් ඇති කිරීමෙහි සමත් බවක් නැත්තා වූ දුබල කර්මයෝ වෙති. කොටසක් අනාගතයේහි සත්වයා ඒ ඒ භවයට පැමිණවීමේ ශක්තියෙන් යුක්ත වූ බලවත් කර්මයෝ වෙති. දුබල පින් පව්වලට කර්මයයිද අනාගතයේහි ප්‍රතිසන්දි දාණයට සමත් වූ බලවත් කර්මයන්ට කර්ම පත යයිද කියනු ලැබේ. දුබල කර්මයෝ අභව પ્રાપ્ત වෙති. බලවත් කර්මයෝ විපාක බවට පැමිණීම වශයෙන් අනාගතයේහි සත්වයන් ඒ ඒ භවයට පමුණුවති. එහෙයින් කාම භවයේහි ඉපදීමට හේතු වන කර්මයන් කාම භවය ඇති කරනු ලැබේ. රූප භවයේහි ඉපදීමට හේතු වන කර්මයන් රූප භවය ඇති කරනු ලැබේ. අරූප භවයේහි ඉපදීමට හේතු වන කර්මයන් අරූප භවය ඇති කරනු ලැබේ. සංඥා භව ආදීහු කියන ලද භවයන්ගේම ප්‍රභේදයෝය. මෙසේ උපාදාන හේතුවෙන් ඇතිවන කර්ම භවය නිසා නව වැදෑරුම් උප්පත්ති භවය නැවත නැවතත් ඇතිවේ. උප්පත්ති භවය කර්ම හේතුවෙන් හටගන්නා කල්හි උපාදාන පච්චයා භවෝයයි කර්ම භව උප්පත්ති භව දෙකම උපාදාන හේතුවෙන් වේ යයිද වදාලේ කුමක් නිසාද මේ ප්‍රශ්නය මෙතැන්හි පහළ වෙයි. එහි කාරණය මෙසේ දත යුතුයි. ක්ලේශය වනාහි සාපිපාසාවන් මෙන් සත්ව సంతානය දවන්නා වූ තවන්නා වූ ස්වභාවයෝය. සාගින්න නිවා ගැනීමට ආහාරයද පිපාසය නිවා ගැනීමට පාන වර්ගද ඇතුවක් මෙන් ඒ ඒ ක්ලේශයන් නිසා වන දවිල්ල තැවිල්ල සංසිඳවා ගැනීමට උවමනා ක්ලේශ ආහාර කොටසක්ද ඇත උපාදානයෝද අන් නමකින් කියන ක්ලේශයෝය ඒවායේද సంతානය දවන තවන ස්වභාවය ඇත්තේය. කාම උපාදානේ යනු රූප ශබ්දාදී කාම වස්තුන් පැතීමය. එය එක්තරා දැවීමකි. තැවීමකි. ඒ දැවිල්ල නොයවසිය හැකි බැවින් సంతානෙහි කාම උපාදානය නැගී සිටි සත්වයා එය නිවාගනු පිණිස කාම වස්තුන් සොයන්නේය. කාමුපාදාන ගින්න නිවන සංසිඳවන දෙය නම් කාම වස්තුහුය. කාම වස්තු කාම උපාදානයේ ආහාරයයි. අත්වාද උපාදානය භව සම්පත්තිය පිළිබඳ වූවකි. ඒ අත්වාද උපාදාන ගින්නට ආහාරය භව සම්පත්තියයි. එබැවින් උපාදානයන් නැගී යවුත් ඒ ගින්නෙන් දැවෙන තැවෙන සත්වයා සොයන පතන දෙය නම් කාම වස්තු හා භව සම්පත්තියයි. ඔහු කාම වස්තුන් හා භවය ලබා ගැනීමට ඇති කර ගැනීමට උත්සාහ කරයි. කර්ම භවයේ anu ඒ කරන උත්සාහයයි. එය අප්‍රදාන දෙයකි. උපාදානයන්ට ප්‍රධාන වශයෙන් උවමනාදය භව සම්පත්තිය වූ uppatti භවයයි. කර්මය uppatti භවයට හේතුව තුදු උපාදානයම uppatti භවය ඇතිවීමේ මූලික හේතුව වෙයි. එබැවින් උපාදානය නිසා කර්ම භව uppatti භව දෙකම ඇතිවේ යයි කීම යුක්ති යුක්තය. අවිජ්ජා පච්චයා සංඛාරා යනුවෙන් වරක් දක්වන ලද කර්මයම නැවත උපාදානයන්ගේ ඵල වශයෙන් දැක්වීම નિરර්ථක නොවේද යනු මෙහි ඇතිවන තවත් ප්‍රශ්නයකි මේ පටිජ සමුප්පාද දේශනය ಜಾති තුනක් හා සම්බන්ධය අවිජ්ජාපච්චයා සංඛාරා යන තන්හි දක්වන ලද කර්මය අතීත જાතියට අයත් වූ වර්තමාන භවයේ ඇතිවීමට හේතු කර්මයයි. උපාදාන පච්චයෝ පච්චය භවෝ යන මෙහි දක්වන කර්මය වර්තමාන භවයට අයත් වූ අනාගත භවයට හේතු වන කර්මයයි. අතීත භවයෙන් වර්තමාන භවයට පැමිණීම හා වර්තමාන භවයෙන් අනාගත භවයට පැමිණීමක් දක්වන මේ දේශනෙහි දෙතනක කර්මය දැක්වීම කල යුතුයමය. එබැවින් කර්මය දෙතනක දැක්වීම නිෂ්ඵල නොවන බව දත යුතුය.